අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි අදත් සූදානම් වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට පොදු කමඨහං සුද්ධ කිරීමකට ඉතින් අපි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කරමු අපි තරඟන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරලා සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 8ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගරුතර නායක ස්වාමින් වහන්ස අවසරයි. මම ආනාපාන සති භාවනාවට ආදුනික වෙමි. හුස්ම ඉහළ පහළ යෑම උපරිමව දහවතාවක් කිරීමට පුළුවන්. හුස්ම ඉහළ පහළ යෑම මට තීරුම් ගැනීමට අපහසු විය. මම උදරය ඉහළ පහළ යෑම ගැනත් නිරීක්ෂණය කළෙමි. නමුත් මට ආනාපාන සතිය ගැන දැන භාවනා කිරීමට කැමැත්තක් දක්වමි. මට ආනාපාන සති භාවනාව කරගෙන යාම සඳහා ස්වාමින් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. මම සක්මන් භාවනාව පැය භාගයක් පමණ එක දිගට කළෙමි. එවිට මට පාදයට දැඩි බව හා සීතල බව දැනුනි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායස වේවා. අපි ඊයේ සාකච්ඡා කරා භාවනාදී පරියන්කේදී ආනාපානයටම එලවන්න යන්න එපා. කැමැත්ත තියෙන්න පුළුවන්. නමුත් වාඩි වෙනාට පස්සේ තමන් වාඩිලා ඉන්න බවට සතිය පිහිටවන්න පුළුවන්ද? එතකොට මම දැන් මෙතන වාඩිලා ඉන්නකොට වැටෙන්නේ මොනවද කියන කරුණු ඉදිරිපත් කරනවනම් පිටකිනුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මට වාඩි වෙලා අරක දකින්න ඕනේ මේක දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන එකයි මේ කාම ලෝකේ තියෙන ආශාවලුයි යම් ප්‍රමාණයක සමානයි. ඒ නිසා වාර්තාකරනද මට ආනාපානේ කරන්න කොහොමද කියන එක නෙවෙයි. මට වාඩි වෙන්න පුළුවන් වුණා. මට වාඩි වෙච්ච එකේ ඉදියව සතිය පිටවන්න පුළුවන් වුණා. ඒ සතිය පිටව බවට මට වැටුනේ මෙන්න මෙහෙමයි. අනේ ඒ ටික කියනවනම් ඒක දිගේ පාරක් හොයාගෙන යන්න පුළුවන්. එහෙම නැතුව මේ ආනපන හොයලා දෙන්න මට නැත්නම් බිම්බි වැකිලි හොයලා දෙන්න කියලා කිව්වට ඒ ගැළපෙනවද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා තාමත්ව සරලව ඊටත් වැඩි ප්‍රාග්ගවදී ප්‍රාථමික අවධියට යන්න සක්මනට පාපේක්ෂව ඉඳගෙන ඉන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්නකොට කොහොමද දන්නේ මම ඇවිදිනවා නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද? ඒක පුළුවන් තැන, ඒක දන්න තැන, ඒක තියෙන තැන. එතනින් පටන් ගත්තා නම් ආනපාන වුණත් එච්චර අපහසුටපත් වෙන්නේ නිසා වාඩි වෙලා බොහොම කයට සාදර වෙලා ඉඳගෙන ඉන්න බව වැටහෙන්නේ කොහොමද කියලා හොඳට බලන්න ඉන්න. එතකොට තමන්ට ආවේනික අරමුණ මතුවෙයි. ආනපාන වෙන්නත් පුළුවන්. ලිම්බී මැකෙලි වෙන්නත් පුළුවන් නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ පොළවේ ගැටෙන තැන වෙන්නත් පුළුවන්. අන්නේ ඉදිරිපත් වෙච්ච දේෙන් ඉදිරියට ගියොත් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. නැත්නම් අරවල් දේ ඕනේ, අහවල් දේ ඕනේ කියලා මනාපේ තිබුණ පළියට ඉෂ්ට නොවෙන්න ඉඩ තියෙනවා. නකෝ පණීතම් බික්කවේ ඉච්ඡේව පත්තබ්බන් කියලා සර්වඥයන්සේ සඳහන් කැමැති වුණ පළියට මහණි කුසිතයක් ලැබෙන්නේ. ඒකට අදාළ පින තියෙනවා නම් ලැබෙයි. ඒකට අදාළ හේතු සම්පatti තියෙනවා නම් ලැබෙයි. ඒක නිසා අපේක්ෂා කරන්න එපා. වාඩි වුණාට පස්සේ වැටෙහෙන ටික වාර්තා කරන්න උනන්දු වෙන්න. එතකොට අපිට පුළුවන් වෙයි සාධනීය උත්තරයක් හොයාගන්න. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මාගේ කමඨහන් වාර්තාව මෙසේය. සක්මන් භාවනාව මම දැන් මෙතන ලෙස කයට සිත යොමු කොට සක්මනේ කිහිප වරක් ගොස් පයට සිත යොමු කළෙමි. මුලදී යටිපතුල පොළවේ වදින ස්පර්ශයට වම දකුණ ආකාරයෙන් සිත යොමු වූ අතර ටිකෙන් ටික යටිපතුලට රළු බව සිනිඳු බව උණුසුම සීතල ශාරීරියේ බර දෙපතුල් මාරුවන බව දැනුනි. පසුව දන හිසෙන් පහළ කකුලේ චලනයට සිත යොමු වූ අතර ඔසවන යවන තබන පියවරයන් තුල සතිය පිහිට උනි. මෙය නොනවතින යාන්ත්‍රණයක් ලෙස දැනෙන අතර බොහෝ වේලාවක් සතිය නොකඩා පැවතේ. ධන හිසට සම්බන්ධ වූ ඇටකටුවල චලනයක් ලෙසටද විටක දැනේ. වෙනස් වන දැනීම් දෙස දිගටම සතිය පිහිටුවමි. සිතුවිලි වලින් වරින් වර බාධා වුවද ඊතා ඉක්මනින් සිත අරමුණටම පැමිණෙන බව නිරීක්ෂණය කරමි. පර්යංක භාවනාව මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මම පරයන්කයේ වාඩි වී කයට සිතගෙන හිස සිට දෙපතුල තෙක් කයේ දැනීම් පිළිබඳ සිත යොමු කරමි. බොහෝ වේලාවක් කය දෙස බලා සිටි විට ආශ්වාස ප්‍රශ්වාසය ප්‍රකට වේ. නාසිකාග්‍රයට සිත යොමු කරමි. සීතල සුලන් රැල්ලක් ඇතුල් වනු දැනේ. ප්‍රශ්වාසය ගැන සතිමත් නමුත් බොහෝ විට සුලන් රැල්ල නොදැනේ. සිතුවිලි වලින් සතිය කැඩේ. නැවත සතිය පැමිණි වහාම ආයාසයකින් තොරව අරමුණට සිත යෙදී. බොහෝ විට සිතුවිලි වලින් පසුව ආශ්වාස ප්‍රශ්වාස වේගවත් හා රළු වී ඇති බව අත්දකිමි. එය කෙමෙන් සියුම් වී යයි. නමුත් දිගටම ආශ්වාස ප්‍රශ්වාසය දැනේ. විටක ආශ්වාසයේ දිගටද ප්‍රශ්වාසයේ කොටටද විටක ප්‍රශ්වාසයේ දිගටද ආශ්වාසයේ කොටටද දැනේ. එදිනෙදා වැඩවලදී බොහෝ විට සිත નિરાයාසයෙන්ම කයට පැමිණේ. නමුත් එය අකණ්ඩ සතියක් නොවේ. බොහෝ විට සතිය කැඩෙන්නේ සිතුවිලි වලිනි. එය අතීත සිදුවීම් හා අනාගත සැලසුම් වල මිශ්‍රණයකි. සිත විසිරී ගොස් නැවත සතිය පැමිණෙන හැම මොහොතකම ඊටමත් ත්‍රිවුර අවස්ථාවක් දෙනි. සතුටක් උපදවයි. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා අවවාද හා උපදෙස් අයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. මේක ඇත්තට වාක්‍යයක් වශයෙන්ම ලියලා තියෙනවා. පිටගියේ හිත නැවත අරමුණට එනකොට හොඳ තීව්‍ර භාවයක් සතුටක් ලැබෙනවා කියලා. මෙන්න මේක විතරක්ම විශේෂණය කරොත් පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. පිටගියේ හිත නැවත අරමුණට එන ගමන විස්තර කරන්න පටන් අරගත්තොත් ඉතින් භාවනා කියන හොඳ පැත්ත විතරමයි. කොච්චර හිත පිට ගියත් නැවත අරමුණට එනවා. ඒකට මැසිවිලි නගන එක නගෙන කොච්චර සතිය තිබුවත් හිත පිට යනවා කියලා. භාවනා දන්න එක නගෙන කොච්චර හිත පිට ගියත් අරමුණට එනවා. ඒ නිසා පිට ගිය අරමුණ මෙන්න මේ අරමුණ. එතෙන් මෙන්න මෙහෙමයි මගේ මූල කර්මස්ථානට ආවේ. ඒක ආයාසයෙන් ආවද, ඉබේ ආවද? ඉහිලා ඇවිල්ලා බලනකොට මූල කර්මස්ථානේ ඇවිස්සීලාද නැද්ද? නැත්නම් කරදරකින් දුරව මට දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා බැලුවොත් මේ හිත පිට යෑමෙන් ස්ථිර හානියක් කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඉබේම බොහෝ විට අරමුණටත් හිතට එනවා. ඉතින් ඒ ගුණය තමයි අපි manussත්වයේ තියෙන වටිනාම දේ පේන්නේ හොඳ දේ දන්නවනම් හිත ස්වභාවයෙන් හොඳ දේට එනවා. අන්න ඒ පැත්ත විතරක් කතා කරනවනම් අර නරක දේ සමාදන් නොවි ඒ වාර්තාව හරීම උනන්දුකාරක වාර්තාවක්. භවනා කරනකොට පුදුමාකාර සෙල්ලක්කාරකමක් තියෙන කොච්චර හිත පිට ගියත් අරමුණට නැවත එන එක විතරමයි වාර්තා කරන්නේ. ඒකට උන්ටටම සූදානම් වෙලා ඉන්නවා. ඕන තරම් හිතයට පිට යනවා. පිට යන යන වාරසක්මනේ නම් Tamange වම දකුණ අරමුණට පරියන්කේ නම් ආනපනට පිම්බීම හැකිනකොට නැවත ආවට පස්සේ ඒ අරමුණෙහි විස්තර තිබුණට වැඩිය විශ්ලාද නැත්නම් තිබුණ විදියට තිබුණාද කියලා බලනකොට පේනවා පිට කොච්චර ගියත් නැවත අරමුණට ආවට පස්සේ සතුටු වෙන්න කාරණාවක් තියෙනවා. අපි භාවනා නොකරන කෙනා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙලා ජීවිතේම අන්ධකාර කර ගන්නවා. භාවනා කළ කමටහන් සුද්ධ වෙච්ච එක නා කොච්චර හිත පිට ගියත් අරමුණට එනවනී කියලා සතුට ප්‍රකාශ කරන නිසා හිත නැවත නිවෙස බලා ආපහු එන ගමනේ අරමුණ කරා ආපහු එන ගමනේ විස්තර පුළුවන් තරම් සොයනාසුලව භාවනා කරන්න. එතකොට අපිට කාගවත් වැරදි හොයන්නත් හිතෙන්නේ නැහැ. තමන්ගේ වැරදි හොයන්න හිතෙන්නේ නැහැ. කොච්චර කිව්වත් නැවත හිත අරමුණට නිවැරදි දෙයට එන බව ඒක සහජයක් අපේ ජන්ම ලාභයක් අන්න ඒක වාර්තා වෙන විදිහට තව ඒක උද්දීපන වෙන විදිහට ඔසවා තබවන විදිහට වාර්තාව සකස්කරනද ඒක තමන්ටම තේරේ ක්‍රමසාවිදි පිට පිට ගියේ කාපව් ගෙන්න ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව මගේ මූල කර්මස්ථානයේ ඌයේ වම දකුණයි. මම වම් පාදයේ තබන විට ශරීරයේ බර වම් පාදයට දෙනි. එවිට සුළු වේදනාවක් ඇතිවිය. එම වේදනාව දකුණු පාදයට නොදැනි. දකුණු පාදයේ තබන විට ශරීරයේ බර දකුණු පාදයට දෙනි. මෙය වම් පාදයටද නොදැනි. වැලි සියුම් සිනිඳු බව හා පාදය වැලි අතර එරෙන බව දැනුනි. සක්මන් භාවනාවේදී සිත අඩුවෙන් බාහිර ලෝකයට ගියේය. නැවත ගන්නා විට ඇවිස්සී නොතිබුණි. එම නිසා දිගට කරගෙන යාමට නොහැකි වීම ගැන කම්පා නොවිය. එය දැනගත් නිසා සතුටු වෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ඌයේ ආශ්වාස ප්‍රස්වාසයයි. පහසු ඉරියව්වෙන් බොහෝ වේලා සිටින විට ටිකෙන් ටික බෙල්ල පහත් විය. එවිට මම බෙල්ල පෙරසේ තබා වරහන් තුල කෙලින් තබා භාවනා කළෙමි. මට නිදිමත දැනුනි. හුස්ම ටිකෙන් ටික සියුම් විය. නිදිමත දැනෙන විට සිතුවිලි පැමිණීම අඩු විය. ඉදිරි මඟ පහදා දෙන සේක්වා. මේක අර ලියමනේ දක්ෂකම කමඨාන් සුද්ධ වෙන්න සුද්ධ වෙන්න ඒක හරි පැත්තට ලියකමනේ දක්ෂකමක් තියෙන එක ලියමනේමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක ගොඩාක් වෙලාවට පේන්නේ පිටිගියේ හිත නැවත පැමිණීමේ විස්තර සාදරව වාර්තා කරනවා. ඊට පස්සේ පරියංක භාවනාවේදී ඒ හිත කඩා වැටෙනවා නිදිමත වෙනවා. එතකොට නිදිමත එනකොට වේදනා හිතවිලි නැහැ. ඒ නිසා වේදනා හිතවිලි තියෙනවා නිදිමත නැහැ. හිතවිලි කියන්නේ ශක්තිය වීර්ය වැඩි වෙලාවේ නිදිමත කියලා කියන්නේ හිතවිලි කියලා කියන්නේ වේදනාව වැඩි මේ වීර්ය වැඩි අවස්ථාව හිතවිලි කියන්නේ වීර්ය අඩු අවස්ථාව. ඉතින් ওই දෙක අතර හිත දෝලණය වෙනවා. අපේ හිත කලාතුරකින් තමයි දෙක මැද හිටින්නේ. කෙසේ නමුත් මැද නොහිටියත් මං දැන් ඉන්නේ නිදිමත ගතිය එහෙම නැත්නම් හිත කුසීත ගතිය වීර්ය අඩු වෙලාවේ නැත්නම් ඕනකට වැඩි කුලප් වෙන වෙලාව කියලා දැනගත්තා නම් කුගා කල් ගියාට පස්සේ තේරෙයි මැද ඉන්නකොට මැද දැනගන්නවා වගේම කුසලතාවයක් තියෙනවා නිදිමත වෙලා නිදිමත දැනගන්න එක අවිශ්චිත වෙලා අවිශ්චිත බව දැනගන්න ඒකත් අර හිත පිට ගියා කියලා කනගාටු වෙන්නේ නැතුව ආ කිව්වා වාගේ පිට නිදිමත උනායි කියලා කනගාටු නොවි දැන් තියෙන්නේ මේ හිත කුසීත වෙච්ච අවස්ථාවක් විදි අඩු අවස්ථාවක් හිතවිලි නැති අවස්ථාවක්, වේදනා නැති අවස්ථාවක් කියලා යම් වෙලාවක වේදනා හිතවිලි ආපු වෙලාවක මට දැන් නිදිමත නැහැ කියන එක. තේරුම් ගත්තොත් මේවා සනාතන ධර්ම. සර්වචනාසීන් දේශනා කරලා ධර්ම. ඉතින් අපි අපේ හිත තුලින් මේක තේරුම් ගන්න යන්න මේ වගේ පශ්චාත්තාප වෙන්නේ. මේ වගේ ගැහන පිළිවිකමක් නැහැ. මේ වගේ උගත් නුගත් වෙනසක් නැහැ. මේ වගේ බාල මහලු වැදගත් වෙනසක් නැහැ. කෝගේ කාගේ හිතේ එකයි. අනේ හිතේ න්‍යාම ධර්ම ටිකයි මේ පෙන්නා. ඉතින් ඒක නිසා ඒවට පශ්චාත්තාපන වේග බලන්න. හැබැයි මේක පාලනයක් යටතට ගන්න ඕනේ නම්, වශී කර ගන්න ඕනේ නම්, සිද්ධි කර ගන්න ඕන නම් ලෑස්ති වෙලා යන්න. අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට නිදිමත එන්නේ ඉඩ තියෙනවා. නිදිමත එනකොට හිතවිලි නැහැ, වේදනාවක් නැහැ. වේදනාව හිතවිලි තියෙනවා නම් නිදිමත නැහැ. ආන්න මේ ගති වලට ලෑස්තිලා ගියොත් මේක හැමදාම සහවුරු තහවුරු කරගන්න. නැවත නැවත ස්ථාවර කරගන්න පුළුවන්. ඒකට කියන්නේ එලඹ පෙලඹ වාසය කරනවා කියලා. ඒ නිදිමත වෙනකොට මෙහෙමයි, ඇවිස්සෙනකොට මෙහෙමයි, මැදකොට මෙහෙමයි කියලා ඒ විස්තර බලාපොරොත්තු බලාපොරොත්තුෙන් කියලා කියන්නේ සූදානම් ශරීරයෙන් ගියොත් Taman හිත පිළිබඳව අවබෝධයක් වැඩි වෙනවා. ඒක හරියට අර පිට ගියේ හිත නැවත පැමිණීම පිළිබඳව සාදරයෙන් බලනා වගේම හිතේ යම් යම් ක්‍රියාකාරකම් දිහා චිත්තානුපස්සනාක ස්වරූපයෙන් බැලිමත් තියෙනවා. ඒ නිසා අනිදාස භාවනා කරනකොට ඒ ඔක්කොටම අපේක්ෂා කරගෙන යන්නේ එකක්වත් අත්තරද්දක්වත් කාර්යාදුවක්වත් සති කැඩීමක් විදිහට බලන්න යන්න එපා. මේ සතිය විවිධාංගීකරණය වෙන හැටි කියලා හිතාගෙන භාවනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස වම දකුණ මෙනෙහි කරමි. මම සක්මන් මළුවට ගොස් සක්මන් භාවනා කිරීම ආරම්භ කරමි. මම වම දකුණ කියා මෙනෙහි කරමින් සක්මන් භාවනාව සිදු කරමි. මා සක්මන් කරන විට මගේ මා සක්මන් කරන විට මගේ එක් පාදයක වේදනාවක් ඇතිවිය. මා එය වේදනාවක් කියා දැනගත්තේ වම තියෙන විට වම කියාත් දකුණ තියෙන විට දකුණ කියාත් මෙනෙහි නොකර බැවින්ය මා එය යම් ශබ්දයක් කියා මෙනෙහි කර නැවත භාවනාවට සිත යොමු කරා කියා දැනගත්තේ වම් පාදයේ තබන විට වමද දකුණු පාදයේ තබන විට දකුණ කියාද මෙනෙහි කර නිසාය වැලි පෑගෙන විට සීතල ගතිය මගේ යටිපතුලට දැනුණාය ගල් කැට ඇනෙනා තැන්වල වේදනාවක් මගේ পায়ටද දැනුනේය. වම් පාදයේ ඔසවන විට දකුණු පාදය කෙලින් ඇති බවත් දකුණු පාදයේ ඔසවන විට වම් පාදය කෙලින් ඇති බවත් මට වැටහුණි. පර්යංක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස ආශ්වාස ප්‍රශ්වාස මිනිහි කරමි. මම පර්යංක භාවනාව හුස්ම ඉහළට ගනිමින් හා පහළට දමමින් භාවනාව සිදු කරමි. මා භාවනා කරන අතරතුරදී ඒ අසලින් යමින් සිටි පුද්ගලයෙකුගේ පාදවල ශබ්දයට මගේ සිතට වැටහුනේ එම ශබ්දයේ ඇසුණු විට මා මා එය මා එයට මොහොතක් සිත යෙදුව විට වැටහුණා යම් පුද්ගලයෙක් එතනින් ගමන් කර බව මගේ සිත භාවනාවේ නොමැති බව වැටහුණේ ඉහළටගත් හුස්ම හා පහළට දැමූ හුස්ම නොදැනුණ නිසාය මා එයට පසු තැවිලි සමාන මායයට පසුතැවිලි නොවි මෙය යම් ශබ්දයක් කියා මෙනෙහි කර නැවත භාවනාවට සිත යොමු වූ බව දැනගත්තේ ඉහළටගත් හුස්ම සීතලටද පහළට දැමූ හුස්ම උණුසුම් ගතියටද මට වැටහුණ නිසාය මා විසින් ඉදිරිපත් කර කමඨහන් වාර්තාවේ ගුණදොස් ඉදිරිපත් කර දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක අර පිටගියේ හිත නැවත පැමිණීමේදී පශ්චාත්තාප නොවි ඒක පිළිබඳව බලපු ගතියයි රචනය පුරාවට විස්තර කරන්න හදලා තියෙන්නේ. නමුත් රචනා ඉදිරිපත් කරලා තියෙන එකේ භාෂා අඩුපාඩුකම් තියෙනවා. කෙසේ නමුත් උත්සාහය අරගෙන තියෙනවා. පිටිකේ හිතක් නැවත අරමුණට එනකොට ඒක පිළිබඳව පශ්චාත්තාප නොවි අරමුණට ආපු බව කොහොමද තහවුරු කරන්නේ කියන එක විස්තර කරන්න. ඒ වගේම ළඟින් කෙනෙක් යනකොට ඒ සද්දෙට හිත පිට යෑම නිසා භාවනාවක් කැඩුනා කියලා වාක්‍යයක් සඳහන් කළ තුන කැඩෙන්න ඕනේ නැහැ. අරමුණ කැඩෙයි. අරමුණ ආනපානෙන් සද්දෙට කැඩෙයි. නමුත් සතිය කැඩෙන්න ඕනේ නැහැ. භාවනාවෙ වෙන්න පුළුවන් නම් දන්නවා මගේ හිත තියෙන දැන් අර වම දකුණේ ආශ්වාස ප්‍රශ්වාසෙ නෙවෙයි සද්දේ. ඊට පස්සේ ඕනේ නම් සද්දේ ඉඳලා ආයෙත් ආශ්වාස ප්‍රශ්වාස ගන්න පුළුවන්. එනිසා මෙතනදී පෞකාලික තේරුම් අරගන්නේ මේ ඇත්තටම සත්‍ය කැඩිලා නැහැ. සත්‍යට වෙලා තියෙන අරමුණු මාරු වෙලා තියෙනවා. අරමුණු මාරු වුණාට සත්‍ය කැඩුනා කියලා ඉක්මන් වෙන්න නරකයි. චෝදනා කරන්න. මම හිතලා කරපු දෙයක් නෙවෙයි. සද්දයක් ආව සද්දෙට හිත ගියා. ඒ සද්දෙට හිත බව දන්නවනේ එතන සතිය තියෙනවා. ඊට පස්සේ ආපහු ඕන්න වම පිම්බීම හැකිලිමට ආස්වාස් ප්‍රසවාස ගන්න පුළුවන්. ගත්තා පස්සේ ඒ බව තියෙන බව දන්න. ඒ නිසා මේ හරහ මේ සතියේ කැඩීමක් අත්‍යවශ්‍ය නැහැ. කැඩනවා කියලා හිතන්න අවශ්‍ය නැහැ. කැඩෙන්න නොකැඩෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකත් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව වගේ මේකෙදි සතිය කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න ගිය දවසේ අපිට අභියෝග කරන්න පුළුවන් උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිම තැනක සතිය කැඩෙන්නේ නැහැ. කැඩුනයි කියලා වාර්තා කරන තරම් අපි අපි කෙරෙහි අව탁ෂීරුවක් තියෙනවා. අපි අප කෙරෙහි චෝදනා ස්වරූපයක් තියෙනවා. නැත්තම් උදේ ඉඳලා හැන්ද වෙනකන් සතියෙන් ජීවත් වෙන්න. ඉතින් ඒ බව තේරුම් යනකොට ඒ බවට ඒ පැත්තෙන් ජීවිතය දිහා බලන්න ගියාම තේරෙන පටන් අර ගන්නවා මේ නිවන හෝ සත්‍ය අවබෝධ කියන එක ඉච්චර ඈත නෑ. අපි බොහෝම ඉක්මනට චෝදනා කරනවා සත්‍ය කරනවා භාවනා කරනවා කියලා. මොකද මායයටයි ඡන්දෙ දෙන්නේ අපි. බුදුහාමුදුරන්ට නෙවෙයි. බුදු ජානනාථේ දේශනා කළා තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්ම සියලු ධර්මයන් ලීලා සතිය අධිපතිකම් කරනවා කිය. අපි හිතනවා අරමුණු කරනකොට සතිය කරනවා කියලා. ඉතින් දෙවෙනි දවසේ පරියන්ක වැඩමුළුවේ එහෙම වෙන්න ඉඩ තියෙනවා. නමුත් ටික දවසක් කොහොම කරගෙන යන්න කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බැලුවොත් කැඩෙන්නේ නැහැ. කැඩෙනවා කියන පැත්තෙන් පරාජිත බංකොලොත් බැලුවෙන් බැලුවොත් කැඩෙනවා. ඉතින් කවදද අපි මේ Taman කෙරේ බංකොලොත් පරාජිත බැස්මෙන් බලන අයෝනිසු මනස්කාරයේ ඉඳලා කැඩෙන්නේ නැහැ. ඒක දිගට තියෙනවා කියන යෝනිසු මනස්කාරට මාරු වෙන්නේ ඒක ඉතින් කාට කවදා කොයි වෙලාවෙ සිද්ධ වෙද කියන්න බෑ. අන්න ඒ විදිහට හැකි සංඥාවෙන් බැලීමට උනන්දු වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට එකම නාස්පුඩුවෙන් ඇතුළු වී පිටවන බව දෙනුනි. වාර 10ක් පමණ නිරීක්ෂණය කළ පසු ආශ්වාස ප්‍රශ්වාසය නොදැනී ගියේය. හිසට බරගතියක් දැනුනි. ඒ නිසා මගේ දැස් විවර විය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි මෙනෙහි කලිමි. මෙසේ පැය භාගයක් පමණ පියවර තැබීමේදී යටිපතුල් පොළවේ වැදෙන බව නොදැනී ගියේය. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම වේවා. මටත් එනවා හිතුවා පය නොදැනී ඒවා කියලා ලියයි දන්නෙත් නැහැ කියලා වැරදිලා. එහෙම නම් ලියලා නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ලියන් ලියනකොට එහෙමත් හිතෙනවා. ඉතින් ඒ ඉස්සලකේ ලියලා තියෙන එක පාට ඇස්සරුණයි කියලා. ඉතින් කලබල වෙන්න එපා. ඇස්සරුණට පස්සේ මොකද උනේ කියලා ලියන්න. ඇස්සරුණා කියලා කියන්නේ සියල්ල සමාප්තිය නෙවෙයි. ඒ නිසා ඇස් ඇරුණා නම් ඔන්න වැරද්දක්. ඇස් ඇරුණා. ඇරුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ සක්මනේ යනකොට මේ සිද්ධියෙන් පස්සේ මොකද වෙන්නේ? ඉතින් ටිකට මේක බලන්න ගියොත් ඒ අලකලංචි මොනවා සිද්ධ වුණත් ඒකේ සිද්ධ වෙන දේ වැටහිමක් තියෙනවා තමයි. ඒ වැටහෙන දේ වාර්තා කරන එකෙන් තමයි තේරුම් ගන්න අපි සතියේ කොච්චර තැන දෙනවද අනුග්‍රහ කරනවද කියලා. එහෙම නැත්නම් අපි එක තැනකින් ඩොක් කාලා නැත කරපු ගමන් ඒ කියන්නේ ඉන් එහාට උත්සාහයක් අරගෙන නැහැ. සතිය තිබිල්ල නැහැ වෙන්න ඇති. තියෙන්නත් ඉඩ තියෙන්න ඇති. ඒ නිසා මේක හරි ඊට පස්සේ මොකද උනේ? ඉතින් අන්තිමට බලනකොට උදේ ඉඳලා ඇඳ වෙනකන් නූලකට මල් ලැබුණා වගේ එන හැම සිද්ධියක්ම භාවනාවෙන් නැත්නම් භාවනා කියන වැත්තේ පැත්තක දාන සතියෙන් බලනවා. ඒක වාර්තා කරන්න කරන්න දුමාකාර භාවනාමය ආනිසංස රාශියක් ලැබෙනවා. ඇත්තටම ලැබෙන්නේ භාවනාමය ආනිසංස නෙවෙයි. නිවැරදි වාර්තාකරණයේ ආනිසංස. ඉතින් ඒක නිසා ඒ නතර කරපු ඒ අදිශිය නතර කරපු සක්මන් සහ පරියන්ක භාවනාවේ පස්සෙත් මොකද වෙන්නේ කියලා තමන්ම නැගිටලා බලන්න. හොඳට හිතලා බලන්න. කරලා බලන්න. එතකොට තමයි තේරෙන පටන් අරගනි මේ දේවල් සිද්ධ වුණාට සතිය කැඩලා නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් ඒකට අනුග්‍රහ නොකිරීමෙන් පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා සතිය කැඩලා නැත්නම් සතිය කැඩලා නැති බවට අනුග්‍රහ වශයෙන් ඊට පස්සෙත් වෙන දේ දිගට වார்த்தාවට ඇතුළත් කිරීමෙන් තමයි පුළුවන් අතිරේක ලකුණු ප්‍රදේශයක් ලබා ගන්න නැත්නම් උනන්දුවක් ඇති කරගන්න. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින මාගේ භාවනා අධ්‍යක්ීම් හා කමඨහන් සුද්ධ කිරීමේදී පොදු වූ කරුණු උපයෝගී කරගත් කරුණු ඇතුළත්ව පහත විස්තරේ ඉදිරිපත් කරමි. පර්යංක භාවනාව පහසුවෙන් වාඩි වී ශරීරය දෙස නිහඬව බලා සිටියෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ පළමුව උදර ප්‍රදේශයේද වාර 3-4කින් පසුව නාසිකාග්‍රේ ආශ්වාසයේ වැඩියෙන්ද ප්‍රශ්වාසයේ අඩුවෙන් හෝ නොදැනී පිටව යන බවක් නිරීක්ෂණය කළෙමි. මෙසේ වාර 20ක් 30ක් යන විට ශරීරයේ චංචල කම්පන ගති නැතිව යන්නාසේ දැනි. එහෙත් ටික වේලාවකින් මුහුණේ තනින් තන මధుරවෙකු දෂ්ට කරන වේදනාවක් එක් තැනකත් ඒ දෙස සිත යොමු කළ විට තවත් ස්ථානවලත් ඇතිවේ. වේදනාවක් ලෙස එය මෙනෙහි කළ විට වේදනාව බැහැර යයි. නමුත් වරින් වර එවැනි වේදනා හා ශබ්ද නිසා අතීත ආවර්ජනා නිතර ඇතිවේ. අනාගත සැලසුම් නැති තරම්ය. සිතර විසිර ගියා උවද ආශ්වාසය හා ප්‍රශ්වාසය අකණ්ඩව සිදුවන බව නිරීක්ෂණය වෙයි. මේ පිළිබඳව සොම්නසක් ඇති උවද මෙසේ සිදුවන අතීත ආවර්ජනා භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට කිසියම් බාධාවක් ලෙස හැඟේ. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පාදය ඔසවමි යවමි තබමි හා වම දකුණ වම හා දකුණ කකුල ලෙසද පොළවේ ගැටෙන විට විලුඹ යටිපතුල ඇඟිලිද පොළවේ රළු බවද නිරීක්ෂණය වේ. මෙම මෙය පියවර 20ක් 30ක් හෝ එක දිගට පවතින අතර පර්යංකයේදී මෙන් වරින් වර අතීතය ආවර්ජණය වේ. නැවත ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණෙන අතර අකණ්ඩව සක්මන සිදුවන බව පිළිබඳව සිත යොමු වේ. ඒ පිළිබඳ සොම්නසින් සිටියා වුවද අතීත ආවර්ජනා නිතර ඇතිවීම භාවනාව ඉදිරියට යාමට බාධාවක් යයි හැඟී අනාගත සැලසුම් ඇතිවන බව නොපෙනී මින් අත්මිදීම සඳහා ඔබ වහන්සේගෙන් කමඨහා මහත් වූ අනුකම්පාවෙන් යුතුව පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු මේක සමාන්තර බවක් පේනවා පරියන්කේ ධක්මනේ අතීතයේ ඉවිලි එනවා නින්දට වගේත් යනවා ඒ තානපණ කරන බව වැටෙනවා සක්මන් කරනකොට අතීතයේ ඉවිලි එනවා ඒ සක්මනේ යන බව වැටෙනවා ඉතින් ඒ වගේ බලනකොට හිතවිලි තියෙද්දී නැත්නම් අතීත හිතවිලින් ආකීර්ණ වෙලා තියෙද්දී තමන් ඇවිදින බව දන්නවා නම් පරියන්කේදී හිතේ හිතවිලි චීතිය තමන් ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්නවනම් මතක තියාගන්න මේ විදිහට තමයි හිත නැගිටින්නේ සතිය ඔලුව උස්සන්නේ ඒ නිසා හිතවිලි තිබුණට ඒ හිතවිලි අතර අතරපතර අල්ලපනල්ලේ මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක වැටෙනවනම් අන්න ඒක සතුටු කාරණාවක් හිතාගන්න. සක්මන් කරන වෙලාවේදී හිතවිලි තිබුණත් වම දකුණ වශයෙන් විස්තර නොතිබුණාට මම ඉඳගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියන තරම පේනවනම් සතුටු වෙන්න ඕනේ. එතකොට අපි හිතට ධෛර්යය දීලා අපි අර හිතවිලි ධාරාවෙන් හිත ඇවිදින ඉරියව්වට ගන්නවා. පරියන්කේදී ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්නවා. ඊට පස්සේ පුළුවන් පරියන්කය ඇතුලේ හෝ සක්මන ඇතුලේ විස්තර බලන්න. ඉතින් ඒ නිසා හිතවිලි තිබුණට බය වෙන්න එපා. ඒ හිතවිලි තියෙද්දි අඩු ගානේ පවතින ඉරියව්ව දැනගන්න පුළුවන්කම තියෙනවා කියලා බලන්න. ඒ කියන්නේ කියන්නේ හිතවිලි හරහා බලනවා. හිතවිලි විනිවිද බලනවා. එතකොට අපිට තේරෙයි හිතවිලි කියන්නේ දැලක් වගේ එකක්. ඇහිදැල් වලින් එහා පැත්ත පේනවා. සමහර විටක හිතවිලි ළඟ පේනවා ආනපනේ ඈතෙන් පේනවා. සමහරට ආනපනේ ළඟ පේනවා හිතවිලි දැල පිටිපස්සෙන් පේනවා. මේ විදිහට ආස්වාද ප්‍රසවාසී ළඟ දුර කමට හිතවිලි අපිට පාවිච්චි කරන්න පුළුවන්. සක්මණේදීත් පුළුවන්. හිතවිලි පේන අතරේ ඇවිදින බව ප්‍රකටව පෙනෙද්දී හිතවිලි පසුබිමේ පේනවාද? එහෙම නැත්නම් හිතවිලි ළඟින් පෙනෙද්දී ඇවිදින බව දෙවෙනි අරමුණ විදියට උද්දල් වෙලා පේනවාද කියලා හැම වෙලාවෙම සතිය කරනවා කියලා දාගන්න නැතුව ඉතිවිලි තියෙද්දිත් මේ දේ කරනවා මේ දේ පේනවා කියන දෙයට හිත සතුට මේක දෙපාරම ලියලා තියෙනවා සතුට තියෙනවායි කියලා. අන්න ඒ තුලින් බලන්න. එතකොට වේදනත් හරහා බලන්න පුළුවන් වෙයි. හිතවිලිත් ඔය විදිහට බලන්න පුළුවන් වෙයි. සද්දත් තියේදී Taman ඉන්නේ ඉරියව්වට හිත දැමීමේ ලකු ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන්. එතකොට හිතවිලි නැති කිරීමෙන් නෙවෙයි අපි ජයගන්නේ. වේදනාව නැති කිරීමෙන් නෙවෙයි. සද්ද නැති කිරීමෙන් නෙවෙයි. ඒවා තියේදී තමන් ඉරියව්වට සාදර වෙනවා. ඉරියව්වට සාදර වීම හිතවිලිලින් වලකින්නේ කලාතුරකින්. එන්නේ එන්නේ මේ වාසිය අරගෙන හිතවිලි තියේදී ඉන්න ඉරියව්ව දැනගන්න එකේ සතුට බුද්ධික වින්දිනේ ගියොත් ඒක තමයි හිතවිල්ලට දෙන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් ධාර්මික උත්තරය. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ වඩන විට ආශ්වාසයේ ඍජුව සිදුවන බවත් ප්‍රශ්වාසයේ උණුසුම් ගතිය සහිතව කැඩි කැඩි සිදුවන බවත් වැටහි. එය නිවැරදිද? සක්මන් භාවනාවේදී ඔසවමි ගෙන යමි තබමි කියා මෙනෙහි කරන විට ඉබේම එය සිහියෙන් ඉවත් වී සක්මන පටවි ආදී භූත රූප හා සම්බන්ධ වී මෙනෙහි වන්නට පටන් ගනී. මෙහි දොසක් පවතීද? සිහියේ කැඩීමක් සිදු නොවේ. ඉවසා වදාරා උපදේශක් දෙනසේක්වා දීර්ඝායු වේවා. ඔය සත්‍ය කැඩීමක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේක තවදුරටත් පරිශන කරලා බලන්න පුළුවන්. හැම ආස්වාසයක්ම ඍජු වෙනවා හැම ප්‍රස්වාසයක්ම කැඩි කැඩි යනවාද එහෙම නැතු ඒක දිගට නැවත නැවත කරනකොට මේක මේ සටහන් සහ ආකාර වෙනස් වෙනවාද කියලා. ඇවිදිනකොටත් ඒ තියෙන කටයුතු දිහා දිගට බලන්න. දැන් ওই පටන් ගන්න එක්කම නැවත නැවත බලනකොට ඒව තුල මන අරමුණ තුල මොනවදෝ කාලයක් එක විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ විපරිණාමයේ සිද්ධට සිදු වුණාට හිත කඩා ගන්න එපා. සතිය කැඩෙනවා කියලා හිතන්න නැතුව ඔය ඔක්කොම විපරිණාමාස්සේ සතිය තියෙනවා කියලා බලාගත්ත දවස් කෙනාට විතරයි අපිට නිත්‍ය සංඥාව හරහා නැත්තම් නිත්‍ය සංඥාව පරද්දවලා අනිච්ච සංඥාවට හිත යන්න පුළුවන්. මේක මේ නිත්‍ය සංඥාවෙන් පැටලිච්චි කඹටහන් වார்த்தාවක්. මෙහෙමම දිගටම තියෙනවා කියන හැඟීමෙන් ලියන්න. හොඳයි තිබුණා නම් කවන්නේ නැහැ. දිගට බලන්න. බලනකොට ඔය තමන්ම තියෙනවා කියපු දේ නිට්ටියට වැටහිච්ච දේ කාලානුරූපව වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියන එක අස්පනා අපිට පෙනේ. අන්න ඒකට අකුල් හෙලන්න එපා. මොකද අපේ ශාසනය පටන් අරගන්නේ විශේෂයෙන්ම විපස්සනා පටන් අරගන්නේ දිගට අරමුණක් දිහා බලනකොට අරමුණේ විපරිණාමය වෙනස් වීම දැකීම හරහා මේ ලියන කෙනා දැඩි නිත්‍ය සංඥාවක ගත කරමින් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ යන්න අනිච්ච සංඥාට ඉඩ තියලා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න ඉඩ තියලා ওই අරමුණේම ওই විදිහටම අඛණ්ඩ සතියෙන් දිගට යන එකයි කරන්නේ. ගරුතර ස්වාමින් වහන්ස මම ආස්වාසයේ ප්‍රස්වාසයේ මූල කර්මස්ථානයේ ලෙස අවුරුදු කිහිපයක් පුරුදු කරන යෝගියෙක් වෙමි. පර්යංක භාවනාව පර්යංකයට වාඩි වී හුස්ම ගැනීම හෙලීම වාර කිහිපයක් බලා සිටින විටම ඒවා සියුම් වී නොදැනී යයි. සිරුරද ඊතා සැහැල්ලු වී බර නැති සුව පහසු තත්වයකට පත්වේ. අවටින් ඇසෙන ශබ්ද වලින් බාධාාවක් නැත. අත උඩ අත ඇති බව නොදැනී වාඩි වී සිටින බව දැනෙන්නේ පිටුපස කොට්ටේට තද වී ඇති නිසාවෙනි. ඝන සිරුරක් නොදැනී අතපය මුළු සිරුරම අගුල් වැටුණාසේය. නැගිටීමට අවශ්‍ය නම් තරමක වේලාවක් ගැනීමට සිදුවේ. වරහන් තුල නැවතත් තද හුස්මක් ආයාසයෙන්ගෙන නැගිටීමට සූදානම් විය යුතුය. ඝන සිරුර නොදැනී වලාකුලක් නීදුමක් බඳු සිරුර දකිමින් ඕනෑම වේලාවක් පර්යංකයේ සිටිය හැකිය. එය ඊතා සුවදායකය. පර්යංකයෙන් නැගිට්ට පසුවත් ශරීරය සුවපත්ය. සිත ප්‍රබෝධමත්ය. ප්‍රශ්න අංක 1. පර්යංක භාවනාව සමාධියකට කොටු වී ඇද්දැයි ප්‍රශ්නයක් පැන නගී. 2. පර්යංක භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. 3. දීර්ඝ පර්යංක සුදුසුද? සක්මන් භාවනාව මම සක්මන් භාවනාවට ආධුනික යෝගියෙක් වෙමි. ප්‍රථම වතාවට ඊයේ වැලි මළුවක සක්මන් කළෙමි. ඇඟ ලිහිල් කරගෙන සක්මන වම දකුණ වශයෙන් පටන් ගතිමි. සවස් වරුවේ සක්මන් කරන විට එය ස්වයංක්‍රීයව සිදුවන බවක් දැනුනි. යටිපතුලෙන් පටන්ගත් හිරියක්, කිතියක් වැනි දෙයක් කකුල් දිගේ ඉහළට දැනුණා. සක්මණෙන් පසු ඇඳේ දිගා වී සිටින විටත් එම දැනීම දිගටම පැවතුණා. සක්මන් භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට උපදේශක් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකේ ලියන කෙනාටම සැකයක් තියෙනවා පරියන්කේට ආසාවක් සමාධියට ආසාවක් කොටු වෙලාද කියලා. අහගෙන යනකොටත් එහෙම සැකයක් ඇති වෙනවා. නමුත් සක්මන් භාවනාවේ හොඳ විස්තරයක් තියෙන නිසා හැබැයි ගැලවුම් මාර්ගයකුත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මතක් කරන්න පුළුවන්. ඒ පරියන්කේ ඉන්නකොට ගොරෝසු ශරීරය එහෙම නැත්නම් ගොරෝසු ආනාපාන ශරීරය කය හෝ ආස්වාස් ප්‍රසවාස කය ගොරෝසු කෙලෙසයක් නියෝජනය කරනවා මධ්‍යස්ථ ප්‍රමාණයට කය සිව් වේගන යනවනම් අර කෙලෙස් වල තුනී වීමක් මධ්‍යස්ථ ප්‍රමාණයට සිද්ධ වෙනවා කය ඊ타මත්ම සූක්ෂම වෙනවනම් ආනාපාන ඊ타මත්ම සූක්ෂම වෙනවනම් කෙලෙස් ඒ ප්‍රමාණයට සූක්ෂම වෙනවා ඒ නිසා ਸਰවචනසේ දේශනා කරනවා සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා න අනාරම්මනා. නැත්තම් තනිමිත්තා කෝ භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නො අනිමිත්තා. තස්මින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජාති. මහණි උපදින තා කෙලෙස් උපදින්නේ අරමුණක් ඇතුව. නිමිත්තක් ඇතුව. ඒ නිමිත්ත ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. නිමිත්ත එන්නේ එන්නේ සියුම් වෙනවා නම් කෙලෙස් සියුම් වෙනවා. නිමිත්ත නොදැනී යන තරමට ගියා නම් කෙලෙස් නැති උනා. ඒ නිසා කය කියන්නේත් කෙලෙසයක්. ආනාපානය කියන්නේත් කෙලෙසයක්. ඒ කුරෝසු කෙලෙසි අපි අල්ලන්නේකින් ලැබෙන ලාභය තමයි හිත කාමෙන් අයින් වෙනවා. නමුත් භාවනා කරනකොට කරනකොට ඒ කෙලෙසියත් තුනී වෙනවනම් සියුම් වෙනවනම් අතිසියුම් වෙනවනම් ඒ ප්‍රදී ඒ ප්‍රමාණයට හිත පිරිසිදු වෙනවා ඒ ප්‍රමාණයට කෙලස් කියවෙනවා. ඒ ප්‍රමාණයට සතිය තීව්‍ර වෙනවා. අරමුණ සියුම් වෙන්න වෙන්න සතිය පාත්තන් පුරා සති ලොකු තීව්‍ර වීමක් වෙනවා. ඉතින් මේ ආයශරයක් ඒකෙන්ම ආය ගුරුසු වෙනවා. ආනපානේ ආය ගුරුසු වෙලා පේනවා. ආයසියුම් වෙනවා. ආය ගුරුසු වෙනවා. ආයසියුම් වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයා දිගට මේ පරියන්කයේ ඉඳෙන ගමන් බැලුවොත් සතියෙ හින්න කෙනාට තේරෙනවා අරමුණු ගොරෝසු වීම සාසියුම් වීම කියන එක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව හේතුඵල වරපිගේ තිද්ද වෙනවා තැවෙන්නත් එපා සන්තෝෂ වෙන්නත් එපා තැවුණොත් සන්තෝෂ වුණොත් අර හේතුඵල ධර්මයට බාධා වෙනවා ඒ නිසා ගොරෝසු නාම ගොරෝසු බව දැනගන්න දිගට සතිය පිටවෙනකොට සිව් වෙයි. සිවුනට පස්සේ එකපාරට ආයෙ ගොරෝසු වෙනවා. ඒක මේ කාගවත් දෝෂයක්වත් හුණීමක් නිසාවත් පෙරක් කුසලයක නිසා නෙවෙයි. ඒ හැටි. නමුත් ඒක ආයෙසරයක් සිවුම් වෙනවා. අන්නේ විදිහට සිවුම් වීම ගොරෝසු වීම සිවුම් වීම ගොරෝසු වීම කියලා දැක්කොත් ওই සමතේ හරහා විපස්සනාට යන්න පුළුවන්. ඒ වගේම සක්මනේදී ආයාසින් කරන සති සක්මන ඉබේ එන්නේ එන්නේ අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොටත් කෙලෙස් වල ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක මේ බොහොම ප්‍රකටයි. ප්‍රකටයි කියලා කියන්නේ පරියන්කයට වැඩිය සක්මන ක්‍රියාශක්තියක්. ඉතින් ඒ නිසා සක්මනේ ඉන්නකොට සක්මනේ හිත ගියා නම් ආනාපානයට වැඩිය පරියන්කයට වැඩිය ගොරෝසුට තේනවා මේ වම මේ දකුණ කියලා. ඊට පස්සේ කොච්චර වෙලා යයිද ආධුනිකුට නම් විනාඩි 45ක් විතර යනවා. 35ක් 40ක් යනවා. මේක අනායාසයෙන් සිද්ධ වෙන්නේ. කරනවා නෙවෙයි සක්මන කෙරෙනවා. ඒ කියන්නේ සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකේදිම Tamange අරමුණ දැනගෙන අරමුණ සතියට සතිය ආලෝකයට ලක් කරලා සතිය තුල සියුම් වෙන්න ආරින්. ආය ගොරෝසු වෙයි. ආය සියුම් වෙන්න ආරින්. ආය ගොරෝසු වෙයි. ආනේක චක්‍ර රාශියක් එක පරියන්කයක් තුළ චක්‍ර රාශියක් කරනවා නම් ඔය ලැබිච්ච සමතෙන් ප්‍රයෝජනක් ගන්න පුළුවන්. ඔය ලැබිච්ච සති අඛණ්ඩ භාවයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා සක්මනයි පරියන්කයි මෙවැනි කෙනෙකුට 50ට 50 දාන්න ඕනේ. මොකද මෙවැනි චරිත ගොක් කියලා ඉඳගෙන ඉන්න කැමති. එතකොට සමාධිය වැඩි වෙලා වීර්ය අඩු වෙලා විකෘති තත්ත්වයට එනවා. එහෙම නැත්නම් අන්තභාග වෙනවා. එහෙම නොවීම සඳහා සක්මන පැයක් කරනවා පරියන්ක පැයක් කරනවා. ආන්නේ විදිහට සම්බර කරගෙන යන්න ඒව තුළ මේ අරමුණේ සියුම් වීම කෙලෙස් සියුම් වීමක් කියලා බුදුහාමුදුර අපිට දීපු උපමානේ තේරුම් අරගෙන යම් ආකාරයට සියුම් වෙනද සියුම් වෙන්න ආරින්. හැබැයි ආය ගුරුසු නැයි කියලා කනගාටු වෙන්න එපා. ස්වාමීන් වහන්සේ මේක ප්‍රශ්නයක් නෙමේ මහත්යෙක් විසින් කරපු ඉල්ලීමක්. ගරුතර නායක හාමුදුරුවන් වහන්සේගෙන් කරන කාරුණික ඉල්ලීමයි. ඔබ වහන්සේ වැඩම කර සවස 3 සිට 4 දක්වා අප කෙරෙහි අනුකම්පාවෙන් කරන භාවනා කාලය තුලදීත් ඔබ වහන්සේ අවබෝධ කරගත් උතුම් වූ ධර්මය දේශනා කර අපට ධර්ම අවබෝධය ලබාගෙන සතර මාර්ගයෙන් එකක් හෝ මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු කර මාගේ ඉල්ලීම ඉටු කර දීම හොඳද නරකද කියා පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිවන් සුවයෙන් බැබලේවා. මට කියනකොට තේරෙන්නේ 45 දක්වත් බණ කියන්නේ කියලා. ඉතින් ඒක අමාරුයි මේ 180 ගාණක් රිට්‍රීට් කරලා තමයි අපි සක්මණ පරියන්කේ මාරු කර කර මාරු කර කර යන්නේ. ඒතකොට ඉතින් මේ වගේ ඉල්ලීම් එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉෂ්ට වේද කියලා නම් සැකයි. මොකද මේ යන ක්‍රමේ තමයි ප්‍රශස්ත ක්‍රමය. හතරින්ල පහ දක්වත් බණ කියන්න පටන් ගත්තොත් ඊට පස්සේ පහේ ඉඳලා හය වෙනකොත් බණ කියන්න පටන් ගත්තොත් ඒක නිකන් කුරුවල් වෙනවා වැඩි. ඒ නිසා ඉල්ලීම කරාට ස්තුතියි ඉෂ්ට වෙන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ මේක මෙහෙණින් වහන්සේ විසින් ඉදිරිපත් කරපු රචනයක් එතුමියන්ගේ විසින් ලියලා තින්නේ most respected bante watching the first video on body Sunday evening, first only unpleasant feelings came. Then I tried to see the beauty in it and I found it wonderful that this face doesn't bother about the flies on it and crawling on in it into it. The maggots became amazing nature beings knowing where to go to get a treat, good food for their living. The bloating belly and coloring skin became a piece of art. Later, I saw the maggots just as whitish forms moving, and I found that finally it all is a question of point of view, of perspective. When the body was dry, dry skin, bones, and finally more and more dissolving and disappearing, I only found that it is really lucky how it can simply go back to nature, back home, with no fight or resistance or suffering, while it is so difficult for the mind. I was wondering if the mind can take the body as an example, but I find it difficult Maybe body and mind are just too different and mind cannot find inspiration for its dissolution by comparing it with the dissolution of the body. Can you please comment on this? Thank you. So these are the contemplative thinking. So our mind is always happy to see, happy to just contemplate, think, inferential than just seeing. And they are, that, are ultimately seeing is overpowered by contemplating or thinking, rationalizing. So therefore, with never meditation, if you happen to see, it is much, much, much attractive than just seeing the breath. So whenever someone is shown, we take interest. And then mind start talking, talking, talking, talking, talking. So under such circumstances, one can say why you are showing this thing to provoke thinking. This is just to say the repulsivity of the body. So our mind is churning, our mind is prolific, thinking, thinking. And that indicates we, we are happy about our own thinking and my own pet ideas, then just see. So you have to see from the body point of view, maggot's point of view, another point of view, lot of things are there. So, this is just to, basic idea was to give repulsivity and mind never stops at that level. So, Alokahamdra also sometimes says, don't show anything. Because yogis are masters in proliferation. Thinking, thinking, thinking. So, don't entertain it. That is just to create a uh, repulsivity of the body and if it is so, my body also the same. So you, if that is, you, you can stop at that level, uh, you will not go for beautification and all the other kind of thing in the body. Just use it to understand in-breath and out-breath, left and the right. Then this uh, repulsivity body farm will be a productive. Otherwise, mind will go uh, mental purification don't fertilize it stop at repulsivity level මුලින් තව තියෙන විනාඩි 5ක විතර කාලයක් ඉවරනේ ප්‍රශ්නේ ප්‍රශ්න 8ක් තිබිලා තියෙන ඉවරයි ඔව් එන්න මෙතෙන් මේ මෙතන මේ මයික් එක තියලා තැන්ට ආවොත් ලේසිලු නැත්තම් මේ මයික් එකේ හිට මෙතන ගෙනියනකොට සද්ද ඇහෙනවයි කියලා දැන් මේකේ වැඩ කරනවද මයික් එක ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාගෙන් අවසරයි මට තියෙන ප්‍රශ්නේ ඊයේ ඔබ වහන්සේ දේශනා කරේ දසුත්තර සූත්‍රයේ මම ඒක හොඳින් අසාගෙන හිටියා ඊට පස්සේ මම ඒ ඒ විදිහට කරන්න ඕනේ කියලා හිතේ මම එවෙදම හිත තැම්පත් හිතේ තබා ගත්තා. ඊට පස්සේ අපි ගෙදම්පත අරගෙන මම සක්මන් කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම සක්මන් කරගෙන ටිකක් දුර යනකොට මට සතිය සිත සමාධිමත් හරි ඉක්මනින් වෙනවා. ඒ බව හොඳට වැටහුණා මේ ලනු පැතුරේ සදු ගොරෝසු බව හොඳට පාදයට දැනෙනවා. වම් කකුල උස්සනකොටම දකුණු මේ පැත්තේ බර මට හොඳට තේරෙනවා. ඒක සක්මන් කරන අතරේ ටික දුරක් යනකොටම ටක් ගාලා මට මෙනෙහි වෙනවා. ඊට පස්සේ එහෙම ටික දුර යනකොට වට දෙක තුනක් යනකොට මගේ මේ ඉනවට සෑහෙන දෙදරනවා වගේ කැක්කුමක් හැදෙනවා. තාමත් ඒක එහෙම පවතිනවා. ඊට පස්සේ මම ඇවිල්ලා පරියංක භාවනාවේ වාඩි වුණා. ඊට පස්සේ ආනාපාන සිත යොමු කරා හුස්ම ඉහළ යනවා පහළ යනවා කියලා මම මෙනෙහි කරා. එහෙම මෙනෙහි කරගෙන එනකොට සිතවිලිත් එනවා. ආයි සිතවිලි නැතිත් වෙනවා. ආයි හුස්මට මගේ ඒක මටම තේරෙනවා මම මම ඉන්නේ දැන් භාවනාවේ නෙමෙයි. මගේ සිත දැන් පිට ගිහින් මං ආයි එන්න ඕනේ මං භාවනාවට කියලා මගේ හිතෙන්ම මම ප්‍රශ්න කරගත්තා. එහෙම ඉන්න අතරේ ඊට පස්සේ ආයි මං භාවනාවටම සිත යොමු කරගත්තා හුස්ම ඉහළ යනවා පහළ යනවා ඒකත් හොඳින් අවබෝධ කරගත්තා. හුස්ම ඇතු වෙනකොට මේ සීතලක් පිට වෙනකොට උණුසුම් බවත් හොඳට තේරුණා. ඊට ටික වෙලාවක් යන අතරේ ගියාම පස්සේ මේ මගේ කකුල් වලින් පතුල් වලින් මට ඉවස ගන්න බැරි මේ වේදනාවක් දැන වේදනාව නෙවෙයික දැවිලා ඊට පස්සේ ඒ දැවිල්ල වැඩි වෙන හින්දා මම ඒ ටිකක් ආයෙ ඉවසගෙන භාවනාව කරා ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඔළුව නේ ඔය කට ගැදවිසා යන්න තරම් කැක්කුමක් වේදනාවක් දැනුණා ඒ ඉවසන්නම බෑ ඒත් මං ඉවසගෙන හිටියා මං කොහොම හරි මේ භාවනාව කරගන්න ඕනේ කියලා ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මේ මමම නැගිට්ටා නැගිටලා මට යන්න බෑ ටික දුරක් යන්න බැරි තරමටම මාව වීසි වෙනවා වගේ දැනුණා ඒ ඉවසන්න පතු දෙ තියෙන දැවිල ඉවස ගන්න බැරි නිසාම තමයි මම නැගිට්ටේ නැත්තම් මම නැගිටින්නේ නැහැ මං උපහාසයකින් මම අහගන්න කැමති එහෙම සිදු වුණේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඇයි එහෙම වුණේ කියන එක දැන් මට ප්‍රශ්නයක්. ඒක දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. අපිට ඇත්තටම එහෙම වුණේ මොකද්ද කියලා කියන්න නම් එච්චර පැහැදිලි හිත ගන්න උත්තර දෙන්න බෑ. නමුත් ඒ වේදනාව නිසා දරා ගන්න බැරි නිසා නැගිටට පස්සේ සතියේට මොකද උනේ කියන එක තමයි අපිට අල්ලන්න පුළුවන් දෙය. දැන් ඒකට වේදනාවක් නැති වුණාද සතිය නැති වුණාද එහෙම නැත්නම් මේ ඉරියව්ව මාරු කරාට පස්සේ ඔය දරන්න බැරි ඉසී වේදනාවට සහ කකුල වේදනාවට මොකද උනේ? සතියට මොකද උනේ කියලා මම අදිප්පත්තේ ප්‍රශ්න කවොත් මොකද කියන්නේ? සතිය තිබුණා ස්වාමීන් වහන්සේ. ඒක දැන් මම එහෙම නෑ ටිකක් දුර ඇවිත්ලා කියලා ආයෙ මේ සක්මන් කරා. ඒ අතරෙත් මගේ සතිය කැඩිලා නැහැ කියන එක මට තේරුණා. මොකද අර වේදනාව තව තිබුණා. ඊට පස්සේ මං ආයෙ ඒක අමතක කරලා ආයෙ සක්මන් කරගෙන ගියා. නිදහසින්. ඒ අතර යනකොට ටික ටික ටික අර වේදනාව තුනී වෙන්න පටන් ගත්තා. ඔය ඒ නිසා අපිට කරන්න තියෙන්නේ ඒ පැත්තේ මොන කරදරාවක් වේදනා හිතවිලි සද්ද මොනවාවත් බැරිම නම් අපි පරාජය පිළි අරගෙන සටන පාවා දීලා නැගිටිනවා. නැගිටට සතිය පාවා දෙන්නේ ඊට පස්සේ බලනවා දැන් මෙයා මේ කායික වේදනාවක් නම් ඉරියව මාරු කරලා පස්සෙත් තියෙනවා. චෛතසික වේදනාවක් නම් ඉරියව මාරු කරනත් එකම නැති වෙනවා. ඒකට කියනවා දෝමනස වේදනා කියලා. දෝමනස වේදනාව ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්න එකෙන් ඉසි කරලා දාන්නයි එන්නේ. නැගිටපු ගමන් මතක නැහැ. ආය වේදනාවට හිතත් කියලාවත් මතක නැහැ. නම් සතියෙන් හොඳට හිටියොත් පේනවා. එක්ක වේදනා ක්‍රමෙන් අඩු වෙනවා. නැත්නම් වේදනාවක් තියෙනවා. සමහරලාට නැගිටින්න හිතනකොටම නැති වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ නානත් සංඥාවට හිත ගෙනියනද අපේ හිත নানা ආකාර ගොඩ පෙරකෝකම් දෙනවා. ඔළුව පොඩ්ඩක් කොල්ලපන්, කකුල පොඩ්ඩක් කොල්ලපන්, නැගිටපන්. ඉතින් කමන්න බැරිම නැගිටින්න. නැගිටට පස්සේ මොකද වෙන්නේ සතියේට? එතකොට බලන්න පුළුවන් මේක හිත හදාගත්ත හොරලෙදක්ද එහෙම නැත්නම් ඇත්තටම කායික රෝගයක්ද කියලා. කායික රෝගයක් නම් නැගිටට පස්සෙත් ඒක පේන්න තියෙනවා. ඒ නිසා අපි කරන්න තියෙන්නේ යාට නැගිටින්න අවස්ථාව දීලා බලනවා සතියෙන් බලනවා මේ නැගිටීමෙන් යටත් වීමෙන් පාවා දීමෙන් පස්සෙට සතිය මොකද සතිය මොකද වෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලා දෙතුන් සැරයක් මම කිව්වනේ නැගිටින්නේ අන්තිම උන තව නැවත නැවත සල්කා බලනනේ එනකොටම නෙවෙයිනේ. ඉතින් ඒක නිසා හොඳට මතක සටහනක් තියෙනවා. නැගිටතර පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා හිත මේ පරියන්කෙන් ගලවලා දාන්න කරන විකාරයක්ද. ඒ වෙනතෙන් ඇත්තටම කකුලේ ඔළුවේ වේදනාවක් තියෙනවද කියලා අල්ලගන්න පුළුවන්. ඒ අනුව බලන්න පුළුවන් දුක්ඛ දුක්ඛ වේදනා, දෝමනස වේදනා කියලා. දුක්ඛ වේදනා කියන්නේ කයේ ඇත්තටම තියෙන වේදනා. දෝමනස වේදනා කියලා කියන්නේ මේ වෙලාවට හිත හදන පෙරකොදෝරුකම්. ඒ නිසා ඉරියව් මාරු කරනකොට පශ්චාත්තාප වෙන්න එපා. ඒ ගන්න ඒ ඉරියව් මාරු කිරීමේ ක්‍රියාවලියට පස්සේ සතියේ තියෙන සතිය තියනවද නැද්ද කියලා කියන්න පුළුවන් නම් අපි මායයට යටත් බවක් පෙන්වුවාට අපි සටන දිනලා. ඒකටම තියෙන්න ඕන අපිට සතිය අඛණ්ඩ භාවය තමයි. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා අහන්න ඇහුවට උත්තර දෙන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අපිට තියෙන්නේ ආවට පස්සේ අපේ භාවනාමය ප්‍රතිකර්ම අපි කරලා දිගට සත්‍ය පැවැත්වීම සඳහා උදව් කරන නිසා හොඳට මතක තියාගෙන ඉන්න පුළුවන්. මතක තියාගෙන ඉන්න කායනුපසනාවට වැඩිය වේදනාවක් ආවොත් කයට සතිය හරිම තීව්‍රයි. අයින් කෙරුවත් ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඒ නිසා වේදනාව මත මම මේ අදහස් කරන දුක් වේදනා මත භවනා කරන්න පටන් අරගත්තොත් දුක් සත්‍ය අවබෝධ කරගන්න බොහෝම කිට්ටුයි. ඒ මොකද මේ දුක ආවට පස්සේ මම දැන් මෙතනම තමයි. ඒක මේ බොරුවක් නෙවෙයිනේ අසවල් තමයි මේ දැන් රිදෙනවා. ඒකට සතිය පිටවන පටන් කරගත්තාම කායනුපස්සනාට වැඩිය වේදනානුපස්සන හරිම සතියට බොහෝම ආසන්නයි. නමුත් අපි අර කයට තියෙන ආශාව නිසා ජීවිතේ තියෙන ආශාව නිසා ඒක සතිය පිටවන්න හේතුවක් කරන්නේ අපි බය වෙලා ලෙඩක් රෝගයක් කියලා හිතලා අපේ අවධානය වෙන කතන්දර දිගේ යනවා. නමුත් අර කායේ පාවා දීලා වේදනා ජීවිතේ පාවා දීලා වේදනාව බලන්න ඉන්න පුළුවන් නම් වේදනාව පැමිණීම තුන් පැත්තකින් කියන්න පුළුවන් මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා උග්‍ර වේදනාවක එහා පැත්තේමයි විපස්සනා ඥානයක් තියෙන්නේ ඒ නිසා උග්‍ර වේදනාව මග ඇරියනම් විපස්සනා ඥානෙ මග ආරිනවා ඒ ශාංශිකේ ගෝලයා කියනවා මං ඉදිකනත් ඒ හම්දුරගාව භාවනාදී පැමිණෙන දුක දුක් වේදනා සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා බාර ගන්නයි කියනවා. ඒ කියන්නේ මොකද්ද උගන්වන්න හදාන්නේ. ඒව නැත්තම් අපේ සිංහලයේ කියනවා පැමිණි දුක් පැනිරා. ඉතින් කොයි එකෙමත් කියන්නේ ඔකට මගාරින්න තමයි අපි ගෙවල් දොරවල් වල එක එක විකාර හදාන්නේ. දැන් මෙහි ආපුවාම බෑ වාඩි වෙලාම ඉන්න බෑ. ඉතින් ඒකට කුරුසෙට තියලා එන ගැහුවා වගේ ගෙදර යන්නේ කවද්ද කියලා කල්පනා. මොකද ගෙදර ගියාම ඉතින් බෑක් වාඩි වෙන්න ඕනේ නෑනේ. වේදනාවට පස්සේ ගිහිල්ලා බුලත් ටිකක් කරනවා. ටෙලිවිෂන් එක පොඩ්ඩක් බලනවා. නැත්නම් කවුරුත් එක්ක අයියාරු කෙලිනවා. নানা ප්‍රකාර දේවල් තියෙනවනේ ගෙදර ඉඳලා. මේ හෙදි බෑ. ඉතින් අහන්න එපා ඇයි ආවේ කියලා. එහෙම නෙමෙයි ආවට පස්සේ මොකද කරන්න කියලා බලනකොට වේදනාවේදී මේ වගේ උපක්‍රම යොදමින් තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් වේදනාවත් එක්ක ඉඳීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වයක් තියෙනවනම් පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඍජු ගමනක් යන්නේ. වෙන්දට වැඩි වේදනාව එනවා, චරිචුරු ගන්න, කේන්ද්‍රී ගන්න බලාගෙන ඉන්නවා. මේ මොකාටද එන්නේ කියලා. ඒක එහා පැත්තේ ඒ වේදනාව පරියන්කේදී ඉවර වෙන්නේ ඥානයක් ඉතුරු කරලා නැගිටලා ගියොත් අය මහන්සිච්චිගේ විරයි විතරයි ප්‍රතිඵල නැහැ. ඒ නිසා භාවනාවේදී දුක ඉල්ලගෙන නම් කන්න එපා. ඒක අත්කිලමතාන යෝගයට වැටෙනවා. නමුත් පැමිණි දුක නිසියාකාරයෙන් පාවිච්චි කරන්න දන්න කෙනාට දවස් 7 යනකොට ඇත්තට වේදනාවන විනාඩි 15 යනකොට එනවා. ආයෙච්චර නලියන්න ඕන විනාඩි 15 වෙනකොට ඕන කෙනෙකුට වේදනාව වෙනවා. අන්න ඒකේ ඉන්ජින ප්‍රමාණයෙන් තමයි යෝගාවචරගේ තලතුණකම පේන්නේ. ලොකු සාංචින්න කාලේ ලොකු සාංචි කියනවා සරුවචනාසි ධර්මයක් දේශනා කරනකොට කොහොමද පැය නිවන් දකින්නේ? අර විනාඩි 15 දින වේදනාව කාගෙන මේ සරුවචන දේශනාවට එකෙල්ලේ අහගෙන ඉනවා. ඉන්නකොට මේ වේදනාව තර්ජනය කරනවා. ඒ තර්ජනයේ තියෙද්දි මේ ධර්මයේ ඇහෙද්දි ඒ දෙකේදී මට වේදනාවට යට නොවි ඉන්නකොට මේ දුක කියන එක බුදුහාමරගේ ධර්මයේ තියෙන මිහිරකම නිසා දුක සෑහෙන ප්‍රමාණයක් කාගෙන යන්න පුළුවන්. අපි ලක්ෂයක් දුන්නත් වෙන මොන જાති කෙරුවත් කායට දුකක් ආපු ගමන් පුදුම බයක් තියෙනවා. ඒ නිසා තව තවත් දුක වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෙල්ල ගලවලාම පළච්චාවයි. ඔළුව පුපුරලාම පළච්චාවයි. කකුල් දෙක කැඩලම පළච්චාවයි. ඒ ඒ තේම වේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි තියෙන අනිත් කෙනාට. ස්වාමීන් වහන්සේලාත් එසේම වේවා කියලා බලයක්. ගරු ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය ගැන සමාධිය විදර්ශනා පැත්තට යොමු කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔය ආනාපාන සතිය සමාධිය එන හැටි විස්තර කියන්න අර එකනේ දැන් ලියලා තිබුණේ මොකද්ද මේ ආනාපාන සතිය කියලා අදහස් කරන්නේ ආනාපාන සතිය කියලා මොකද්ද මේ අදහස් කරන්නේ මොකද්ද අත්දැකීම ඇත්තට මේක මම තමයි ලිව්වේ. ඒ හින්දා මට මේ ඒක කොහොමද දැන් විදර්ශනා පැත්තට යොමු කරගන්නේ? මේ අර කයේ කයේ හෝ ආනාපානේ හෝ ගෙවි යෑම දිගට සිද්ධ වෙනවා. ආයෙ ගොරෝසු වෙනවා. ආයෙ ගෙවිලා යනවා. ආයෙ ගොරෝසු වෙනවා. ඕක තමයි විපස්සනා. තේරුණාද? ඒක ගොරෝසු වෙන්න නම් මම අර කිව්වා වගේ ආයාසයෙන් ආපහු උස්මක් අරගෙන. ගොරෝසු කරන්න ගියොත් අකතිරුයි මෝඩයි මෝඩි වෙනවා වෙනකොට කරබන ඉන්න එකයි තියෙන්නේ. ඔය කියන ඔය ඔක්කොම සමාදානකම් ඉවරල ආයේ පුවක් කිත්ත ගලේ ගියා වගේ සීසීකට ගිහලා තැරි ගහිලා වේදනාව එනවා. ආයෙසර කරවගෙන ඕක ආයෙ නැති වෙනවා. ආයෙත් වේදනාව. ආයෙත් නෙදන්නේ ඔය චක්‍ර රාශියක් එකම පරියන්කේ හිටියොත් මම ස්වාමීන් දැන් මේ උතන රැඳිලා දැන් අවුරුදු 3ක් විතර. දිගට ඉන්න. තවත් දිගට ඉන්න. ඉඳලා බලන්න මොකද්ද මේකේ කෙලවර. එතකොට ඒකෙදි මම තව ප්‍රශ්නයක් ඇහුවා දීර්ඝව මේ දීර්ඝ පරියංග හොඳද කියලා ඒක ඔබ සක්මනත් එක්ක යනවනම් හොඳයි. සක්මන නැති වුණොත් ඔය මේ මේ අර එන සමතේට කැදර වෙලා කියන අර කරලා තියෙන ප්‍රකාශයමයි කෙරෙන්න හදන්නේ. නිසා හොඳට සක්මන් කරන්ඩ මේ තියෙන එක කැඩුනට නැගිටින්න එපා. ඕක නැති වෙලා වේදනාවට කැවිස්සුනාට ගොරෝසුන නැති නැති ආයෙත් ඒක සිවුම් වෙනකන් එනවා. ආයෙත් ගොරෝසු වෙයි. ගොරෝසු කරනවා නේ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ගොරෝසු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔය පරියන්කේම ඉන්න ඕනේ නැහැ ඔකට. දවස පුරාවටම සිදි වෙන්නේ ඕක තමයි. එක එක જાති එනවා. ඒක ඉවරුණාට ඉවර වෙන්නේ ආයෙ එනවා. ආයෙ ඉවරුණාට ආයෙ එනවා. ඔය සුනාමිය රැලි තුනකට ඇවිල්ලා තියෙනවා. එක සුනාමියක් එන්නේ නැහැ. ඒක ඇවිල්ලා ආපහු ගියට පස්සේ ඉවරයි කියලා හිතනවා. ඉවර නැහැ ආයෙ සරයක් එනවා. ඊට පස්සේ ඉවරයි නැහැ ආයෙ සරයක් එනවා. අන්න ඒ වගේ තුනක් විතර ආවට පස්සේ හොදාගෙන යන ඔක්කොම. මම දැන් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා සාමාන්‍යයෙන් මම පැය 3හමාරක් වාඩි වෙලා ඉන්නවා. මම නැගිටින්නේ මට දැන් කම්මැලි හිතිලා. කම්මැලිකම ආරමුණු කරනවා. කම්මැලිකම ආරමුණු වෙන්නේ ආරමුණ සියුම් වෙන්න වෙන්න වෙන්න කම්මැලිකම වැඩෙනවා. ආරමුණ ගොරෝසු වෙන්න වෙන්න උද්වේග කර තත්යක් තියෙනවා. හරි ඩ්‍රැමැටික්, හරි ඉවෙන්ට්ෆුල්. කම්මැලි තමයි අර සියුම් වෙන එකට තියෙන ප්‍රතික්‍රියාව. ඉතින් ඒකට ගමන යන්න බෑ. කම්මැලිකම බලාපොරොත්තු වෙන්නේ. එහෙම සියුම් වෙලා තිබුණත් ඒ විදිහටම ඉන්න. ටිකටම අපිට තියෙන්නේ භාවනා ඒ වෙලාවේ මොකද්ද කරන්න කියලා කියන්නේ මොකුත් කරන්න එපා නිකන් හිටපන් කිව්වට මොන જાතින්වත් තේරෙන්නේ නැහැ. සියුම් වෙන්න පටන් ගත්තට පස්සේ මොකුත් කරන්න එපා. ගොරෝසු වුණත් මොකුත් කරන්න එපා. ඒක දිගට යනකොට එයා මේ හේතුඵල ධර්මයේ වෙන්න තියෙන දේ වෙයි. මම කරන තාක්කල් ස්වභාව හේතු සිද්ධි වෙන්නේ නැහැ. ස්වභාව සිද්ධිය වැළක්වන්නේ මම ඇඟිලි ගහන්න කියොත් ඇඟිලි ගහන්න නැතුව යන්නයි. දිගට යන්න ආයි. එහෙමයි කියවට තේරලා නෙවෙයි නැගිටින්නේ. මට හොඳටම තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? ඒ සියුම් වෙන උනාට ඒ විදිහටම එහෙමම ඒක දිහා බලාගෙන ඉන්නවා. ගොරසුනොත් ගොරසුනොත් අපව ඒක දිහා බලාගෙන ඉන්නවා. නිකන් හිටපන්. දැන් බලහිනවා කියලා කරන්න දෙයක් නැහැ. ඒක මොන සංස්කෘත භාෂාවෙන් කිව්වත් ඉංග්‍රීසියෙන් කිව්වත් සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් ඊගාට මම මොකද්ද කරන්න ඕනේ සවන්නස් කියලා අහනවා. ඉතින් එතකොටම තේරෙනවානේ මිලෝ තේරුම් ගන්න පදනමක් මානසිකත්වයක් නැහැ. මේ වෙන දෙයට වෙන්න ඇරලා නිකන් ඉන්න කිව්වට හරිම අමාරුයි. මනුස්සයට කරන්න බැරි දේ තමයි නිකන් ඉන්නේ. වට්ටක නටුන්නට අන්න උඩරට නටුන්නට අන්න කිව්වනම් තා රාග තාල දාලා නටයි. නිකන් හිටගෙන හිටපන් කියන මන්නේ විනාඩි 5ක් බලන්න ඕන කෙනෙකුට. ඒකට පොඩ්ඩක් එක්ක බොන්න ඕනේ. නැත්නම් නිදා ගන්න ඕනේ. ඒ මොන හරි සූස්තියක් තියෙන. එතකොට නම් ඉදී. නැතුව නිකන් ඉන්න උනොත් ඕන කෙනෙකුට ඕන සෙල්ලම් දාන කෙනෙකුට පොඩි අභියෝගයක් කරන්න. උඹට කොච්චර නිකන් ඉන්න පුළුවන්ද? බුදුරජාණන්සේ ඒක තමයි දාන බෝලේ. දවස් 7ක් හ්ම්ම් හයක් හ්ම්ම් පැයක් බෑ. බුදුරජාණන්සේ කියනවා මට පුළුවන් දවස් 7ක් කියලා. ඔන්න අභියෝගය. ඒක නිසා මේ ක්‍රියාකාරකම හරහා ක්‍රියා නොකර සිටීමට හැකියාව එහෙම නැත්නම් නිස්සද්දව විනදී දෙන්න ඇරලා බලා සිටීම තමයි විපස්සනාවට අපි දෙන සම්පූර්ණ අනුග්‍රහය. දැයි අපි තව තියෙනවා නම් අපිට පුළුවන් ඉවතන්න එහෙම නැත්නම් අපි යනවා මේ පරියංක මේ සක්ම භාවනාවට එතකොට අපි විනාඩි 50ක් හා සමාන කාලයක් වගේ තියෙනවා සක්මන් භාවනාවට අපි නැවත පහට රැස් වෙනවා ධර්ම දේශනාව සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි